මුවන් පැලැස්ස. ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. එහිම් බණ්ඩා වර මෙහත් මං උඹව පහුගියදාක අස්කෙරුවට පස්සේ උඹ කෙලින්ම ගියා මං කසාද බඳින්ට යන සුදුමැණිකව හොයාගෙන. ඒකින් මොනවද උඹ කිව්වේ? ඈ? ඔය දොර වහගෙන වරෙන් ඇතුළට. මොනවද උඹ කිව්වේ? මොකුත් නෑ. ඇත්ත කියපන් උඹට මෙහෙ රස්සාව ඕන නම් උඹ මොනවද මා ගැන සුදුමැණිකට කීවේ? ඈ? මුලින් ඉඳලා කියහන් සේරම. මුලින් ඉඳලම මුලින්ම කීවේ කෝමද හීම් බණ්ඩ කීවා මොකද මෙහෙ ආවි කියලා ඇහුවා එතකොට උඹ මොනවද කිව්වේ නිකන් ආවයි කිව්වා ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ නැන්ද මගේ මුණ දිහා බලලා ඉඳලා කීවා නිකන් වෙන්න බෑ බොරු නොකිය ඇත්ත කියනවද නැද්ද කියලා කෑ ගැහුවා ඊට පස්සේ මොනවද කිව්වේ ඊට පස්සේ මම ඇත්තම කීවා මං බොරුවට ලෙඩ වෙලා විදරහලාමගෙන් බේද්ගෙනෙල්ලා මුදලාලිට දීපු හැටි. ඊට පස්සේ <laughs> මුදලාහලි අර අතුගෙට දුවපු හැටි ඒ අරිය ඔන්න බන්තිමට මොනවාද කිවේ ඇත්ත කියා පඟීම් බණ්ඩා අර කැස්සට කියලා විරේක බේතක් වැරදිලා පැයිම් පෑට බීලා හිටන් වෙච්චි පටලැවිල්ල ඒක සේරම කීවා පැයිම් පැයට අර අහවල් එකට දුවපු හැටි උඹ මගේ සායම විනාස කෙරුවා නේද? උඹ ඇයි ඒ හරිය සුදු මැණිකෙට කිව්වේ? කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම ඇත්ත කියන්ට කියලා මුදලාලිම නේද මට ඉගැන්නුවේ. ඒකයි මං ඇත්තම කිව්වේ. සුදු මැණිකෙට කේන්ති ගියාද උඹේ කතාවට? නෑ. උඩ පැන පැන hina වුණා. තාමත් hina වෙනවා ඇති. හ්ම්. එහෙනම් කමක් නෑ. කඩේ වෙළඳාම ගැනමකුත් ඇහුවද. මොනතුම කීවේ. වෙළඳාම බෝම හොඳයි කීවා. සූගාල කඩේට සෙනක පිරෙනවා කියලත් කීවා. ආහන්න හොඳයි. වෙළඳාම කොච්චර පහලට බැස්සා. කිසිම කෙනෙකුට කියන්ට එපා මේ වෙළඳාම බෝම සෞත්තුයි කියලා. අන්න හරි. හොඳයි. මං උඹට ආයමත් ඒ රස්සාාවම දෙනවා. දයනවා කඩේට මෙ යන මෙ යන එක එක විදිහේ මිනිස්සු ඒවි මාව හොයාගෙන. ණයකාරයෝ ඇවිත් මාව ඇහුවොත් මොනවද කියන්න ඕනේ? ඔබට මතකද? එහෙමයි මුදලාලි. මෙන්න මේවා මතක තියාගනින් හිම්බන්න. ඔව්. අපෙන් ණයක් ඉල්ල ගන්නට එන මිනිස්සු වෙන්නේ ජැන්ඩියට ඇඳගෙන ලොකු මිනිස්සු වගේ. අපට එන්ට තියෙන ණය දෙන්න එන මිනිස්සු වෙන්නේ හත වැදිලා වගේ වේලිච්චි තොල් ලෙවකක. හොඳද එහෙම. එතකොට දැන් ඒ වගේ කෙනෙක්කාවොත් උඹ මොනවද කියන්න මුදලාලි ගමනක් ගියා කවදායිද දන්නේ නෑ නෑ. ඒ මනුස්්‍යයා මට සල්ලි ගෙවන්ත තියෙන හින්දයි ඒ උගුරකට වේලිලා එන්නේ. ඒ උන්නහේට කරුණාවෙන් කතා කරලා ණය ඉල්ලගන්නවා. බෝම හොඳයි. මුලාදෑනියෙක් රාලාමි කෙනෙක් ආවොත් මාව හොයාගෙන මං ගියයි කියනවා අර ඈත කංකසන්තුරේට. කොහටද? කංකසනයකට බේත් ගන්ට දුරට ගියා. කංකසන්තුරේට ගියා බොල. එතකොට සුදුමැණික එහෙම ආවොත් කංකසන්තුරේට ගියා. නෑ නෑ නෑ සුදුමැණික ඇවිත් මාව ඇහුවොත් මොනවද කරන්නේ? කංකසන්තුරේට ගියා කියන්ට එපාද? එපා. සුදු මැලි කෙන්නේ මාව මුණ ගැහිලා සතුටු සාමීචියට. බොට තේරුණා. හරි හරි. ඒ නැන්ද ආවොත් මම මේ සල්ලි තියෙන කාමරයට එවන්නම් කෙලින්ම. හොඳ. අන්න. හ්ම්. දැන් යනවා කඩේට. හ්ම්. ඔය දොරවාගෙන යනවා. මං ටිකක් නිදා ගන්නවා. ඊයරෑ මට නිින්ද ගියේ එහෙමයි. පාඩම් කරගන්න එක හොඳයි මේ වචන ටික. නයකාරයවාවොත් මුදලාලි ගමනක් ගිහින් කවදායිද දන්නේ නෑ එතකොට මුලාදෑනිය කාවොත් කංකසන්තුරයට ගියයි කියනවා එතකොට සල්ලි ගෙවන්ට කවුරු හරියාවොත් හොඳට සංගරහ කරලා සල්ලි ඉල්ල ගන්නවා සුදුමැණිකෙ නැන්දාවොත් කෙලින්ම කාමරේට අන්න කවුද මනුස්සේ කෙනවා චැන්ඩියට ඇඳගෙන ඔළුවේ පනාවක් ගහගෙන කෝට් කපායක පිත්තල බොත්තන් එල්ලාගෙන බස්තමත් කරකව කරකා එන්නේ නම් අයට සල්ලිල්ලාගන්ට වෙන්ට ඕනෑ පව් නයකාරයෙක් තමයි ණය ගෙවන මිනිහෙක් නම් ඉතින් සල්ලි යන හින්දා බාගෙට මැරිලායි එන්නේ කීවා. ආ! ඒයි ළමයා. කොහොම මේ කඩේ අයිති මුදලාලි? ඇයි හොයන්නේ? ඔහේ කවුද? හ්ම්? මුදලාලි ගමනක් ගිහින් කවදා ඇයිද දන්නේ නැහැ. මොනවා? මේ උදේ හිටියා නේද කඩේ? හ්ම් එතකොට උඹ කවුද? මම මම තමයි අලුත් මැනෙජරුන්නහේ <laughs> හැපල්ලයන් හදේ අප්පා මැනිජරුන්නයි ඇයි ඇයි හිනාවෙන්නේ ඔහේ ආවේ නය ගෙවලයි අන්ටනං ඒ සල්ලි මට ගෙවල යනවා නයට තුරහට ගන්ටනං මුදලාලිය ඇත ගමනක් ගිහින් කවදා එයිද දන්නේ උඹ මා ගැන දන්නේ නෑ වගේ ගැටයෝ. නේද? කවුරුණත් මට ඇති කාරිය. මට ඇහුන්නේ මං ඇහුවේ උඹ මං කවුද කියන්ට දන්නේ නැද්ද කියලයි. ඔව්. කවුදල්ලි මහමිනිය වුණත් මට මොකද? ඔහේ කවුද කින්ද මන්ද කියලා සේරම කීවොත් අපේ මුදලාලි ආවාම මං කියන්නම්. මේ බලපං ගැටයෝ මේ බලපං මොකක්ද උඹේ නම දුන්නම කන්නා කාල පනින්නා කියන්ටද ඇයි ඇයි නමහන්නේ මැනිජරුන් නැහැ කියන්ට බැරිද මමයි දැන් මේක මැනිජර් බටිකා ගානට වැඩි කොල්ලු ගැටයා උඹේ නම කියනවද නැද්ද හීම්බණ්ඩ මැනිජර් මහත්තයා හරි හීම්බණ්ඩ මැනිජර් මුදලාලිගේ අන්න අර සේප්පු කාමරේ ඇයි වහලා තියෙන්නේ. ඈ? ඇයි අහන්නේ? ඒක මල්ලවා අරගෙන සල්ලි සේප්පුවට විදින්ටද? මීට කලින් ආපු හොරු ඒක හොරකම් කරපු දා ඉඳලම ඒ කාමරේ වහලයි තියෙන්නේ. දැන් ඔහේ යනවා. පස්සේ මුදලාලියාවම එනවා. ආහා! ඒක කවුද? ඒ මුදියන්සනේ මෙ කොහද හ කොද ඔය කාමරය පලාතට කාටවත් යන්ට දෙන්ට එපා කියලයි මුදලාලි මට කියලා ගිය නවතිනවද නැද්ද ඒයි මෙහ බලපන් ගැටයෝ බලාපම් මගේ දිහා ටිකක් හොඳට බලාපන් එතකොට මං කවුද කියලා බොට තේරෙයි බලහන් හොඳට ඔවු මං මේ බලනවා ඔහේගේ ඔය ඔළුව ගහගෙන ඉන්න මීහරක් අං පනාවයි බෝතල් අඩි වගේ ඝනකම තියෙන කන්නාඩි වීදුරුවයි බෙල්ලේ ඉඳලා පහලට කරවහපු පරණ කෝට් එකයි මේ අතේ තියෙන්නේ මොකක්ද බොල බොල ඔව් ගැට ගැට තියෙන කරුවල බස්තමක් ඕයි බස්තමෙන් ඔය කකුල් දෙක හරහට පාර දැන්ට කලින් අරපන් කිව්වා මේ දොර හ්ම් අරපිය කිව්වා කවුද කවුද හිම්බණ්ඩා? මේ විස්මාරු කරගත්තු ගොරෝසු මිනිහෙක් මේ දොර අරින්ටලු මුදලාලි මහත්තයා. අනේ ඉක්මන් කරන්න මුදලාලි. මිනිහා බස්ත මුලුක් කරගෙනම ඉන්නවා මාව මරන්න. ආ මේ අපේ ආරච්චි මස්සිනානේ. ඒ හිම්බණ්ඩා මේ තමයි මුවම් පැලැස්සේ මගේ ජීවිතේට කවදාවත් මට මේකා වගේ නරක විදියට කතා කිරුවෙන්නේ නැහැ කිසිම කෙනෙක්. කවුදමු ඒ හිම්බල උඹ කට වරද්ද ගත්තනම් ආරච්චි මහත්තයට දන ගහල වැඳලා සමාවිල්ල ගනි දන ගහල අන්නම අන්නම දැන්ගේ හොඳ කිරිකෝපියකුයි හොඳ සුරුට්ටු මිටියකුයි අරම්බරයි ඔය දොරවාගෙන පලයන් ඉක්මා කරපා මම් මේක ලේසියෙන් අරින්නේ නෑ මුදියෝ <laughs> කොල්ල දන්න ආරච්චි මස්සිනා කවුද කියලා. කොල්ල විතරක් නෙවෙයි කොල්ලගේ මහ එකා දන්නෙත් නෑ මගේ තරාතිරම. <laughs> ඇයි මන්නෝ දන්නේ. <laughs> උඹ මට දිගා මඩුල්ලට තුන් හතර සැරයක්ම ලියල ඇව්වා නාමෙලා කපෝති කෙරුවයි කියලා. ඒ ලියුම් පෝට්කාඩ් සේරම මාගාව තියෙනවා. ආන්න ඉන්නවා ඌ වෙදරාලිගේ ගෙදර පැලපදියන් වෙලා. පිස්සු මේකෙ වැටීමස්සිනා. මගෙන් සල්ලිගත්තු යකඩයයි අනික්කොරුයි මට කිව්වේ. නාමෙල් හුන්නස් ගිරිකන්දෙන් පහලට දොප ගෑව කියලද. ඒ ආරංචිය හින්දා මං කොච්චර ලොකු දේවල් කරන්ටද ලස්ස ගානක් වියදන් කෙරුවේ. දිගා මඩුල්ලේ ලොකු කුඹුරකුයි. ගේකුයි වත්තකුයි ගත්තා ගේකුත් එක්ක මං කීවය එහි ඉඩකඩන් ගන්ට කියලා ඇයි ඒව ගත්තේ මගේ යකානටවන්ට එපා මුදියෝ උඹේ ඒ ලියුම් කිවුම් වලින් නාමෙලා කම්මුතුයි කියලා උඹ මට ඒත්තු ගැන්නවා ඔව් ඒකේ තන්තෝසෙට මං අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුතාට බිසෝ තීරණය කෙරුවා ඒ කියන්නේ මගේ පුතා සිරිමල්ට බිසුව තීරණේ නොකර කවුරාලගේ පුතාට බහදුන්නා. දැන් කොයිරාලගේ පුතාට දීගන්ටත් බැරිවේ නාමෙලාගේ පණ තියෙන කල්. ඇයි බැරි? ඇයි බැරි? ඇයි බැරි? අරහෙන් ඉස්කෝලේ ලොක්කා නාමෙලයි බිසෝයි පෝරුවට නැග්ගුවේ නැත්තං අර ගිරාමේ රැස්වීමට ආපු මිනිස්සුන්ගේ අඩු බඩු කඩලා ඔත්පල කෙරුව එකේ නඩුව මතු කරගන්න බලා ඉන්නවා. මෙහෙන් බිසෝට දීලා තියෙන ඉනාබේත් හින්දා බිසෝ නාමෙලාට බැඳිලා ඉන්නවා. අහරෙන් වෙදරාල ඒ සම්බන්ධෙට ආවඩනවා. ඒ සේරම අස්සේ උඹේ ලියුම් හින්දා මං ගිහින් දිගා මඩුල්ලේ පැලෑඹුරේට හාහූ කියලා බහදීපු එක වෙනස් කරන්න ගියෝතින් මොකද වෙන්නේ? කවුද කීවේ බිසෝ දිගා මඩුල්ලේ අඳුරන්න නැවත් නැති මිනිහෙකුට දීගතල දෙන්න බහක් දෙන්න කියලා? ඈ? ඈ? මෙන් කිරිකෝපි ගෙනවා ආරච්චි හාමුදුනේ. දාපිය කානුවට. කිරිකෝපි. මම මේක ලේසියෙන් අරින්නේ නෑ මුදියෝ. මේ සේරම ගිනි වැද්දුවේ උඹයි. මං දානවා බොට විරුද්ධව නඩුවක් ගාම් සභාවේ. මෙන්න බොලේ වැඩ. මම කීවද දිගා මඩුල්ලට ගිහින් අලුත් බෑණෙක් හොයාගන්න කියලා. මං කීවද ඒ බෑනට මහාන් තත්ත්වෙ පෙන්වන්නට ඉඩ කඩම් ගන්න කියලා. ඈ? ඒ හරිය උඹ මට නොකීවේ සිරිමලාට බිසෝව තීරණය කරව ගන්ටයි. නෑ කියන්න එපා. නාමෙලා පන පිටින් පැලැස්ස හැඟි මුත්තම් කර කර ඉන්නවා දැන දැන. ඇයි උඹ ඒ විත්තියක් මට දිගා මඩුල්ලට ලියලා එව්වේ නැත්තේ? කතා කරහම් මුදියෝ. ඇයි කතා නැත්තේ? මම දේව ලියාවන්ට පත්තරල ගිය ලියන්න. ඈ මං එපා කියද්දිම නේද ඔය නාමෙලා කියන දුම්බරයට ඒ ලියන්නගේ තානාන්තරය දුන්නේ ඈ නාමෙලා ලියන්නා කෙරුවේ මිනිහගේ කකුල් කෙතිය කඩාපු එකේ නඩුව නොදාන්ට ඉස්කෝලේ ලොක්කගේ පිට කහන්ට ඕන හින්දා නේද ඒ නඩුව ගියානම් උඹේ කරටියයි මුලින්ම කැඩෙන්නේ ආ ඒ නරක කල්කිරියාව හින්දා ඒ නරක කල්කිරියාව කරන්ට පිටිපස්සෙන් ඉඳන් උල්පන්දන් දීපු ආරච්චිල බේරෙයිද නඩුව දැම්මන ඈ ඔහෙ පලයා දැන් බොටත් ටැලිපෝන් එව්ව එකක් හයි කැරුවද ඈ කවුද ඒක ගන්ට උදව් කෙරුවේ නාමෙලා නෑ නෑ මේ මේ කාර අර වත්ත හරහා මේ කම්බි අදපුදා මගේ අසරක් ගත්තනේ මහත්තයෙක් හරි හරි ඉතින් ටෙලිෆෝන් එව්වා එකක් මෙහාට ගන්ට. කවුද මුල ඉඳලම වැඩ කෙරුවේ? ලාමෙලා වෙන්ට ඇති. මිනිහා නරක් වුණත් හොඳ වැඩක් කෙරුවා. මතකද ආරච්චි මස්සිනාගේ ආදායම් බදු වැඩයි වතුවල ආදායම ඉහළ ගන්ටයි. <laughs> ඒවා මගේ කොල්ලට සිරිමල්ට වාර දුන්න නම් ඔයිට වඩා හොඳින් කෙරෙයි අපූරුවට. හලෝ ආ ඔව් පුතේ මේ ආරච්චිලවාවත් වෙතර ඉන්න මේ සිරි මල්ට කතා කරන්න ඕනැලු ආරච්චි මාමට මං යනවා යන්ට මම මේක ලේසියෙන් අරින්න නෑ ආරච්චි මස්සිලා උට නවතින්ට යන්ට එපා උන්නැහි යනවා යන්ටම ඇයිඒ <laughs> ගියාතායෙත්තේ උඹ උඹේ වැඩක් බලාගනිහින් බණ්ඩා අපි දෙන්නට තියෙනවා ලොකු ප්‍රශ්නයක් විසඳන්ට. අපි මේ වෙදසියගේ ගෙදරින් පිට වෙලා යන්නම යනවද? කොහටද යන්නේ? ඒ කියාම කරන්ට වට රස්සාවක් තියෙනවද? ඇයි අපේ ලොකු ගුරුතුමා ලියලෙව්වනේ? පලාති දිසාපතිතුමාගේ ආධාරයෙන් මට හොඳ රස්සාවක් හොයලා දෙන්නම් කියලා. ඒත් කවදද ඒ හොඳ රස්සාව ඒ ගැන අහන්න එපා. හැබැයි ලොකු මාත්‍ය තව එකක් ලියලා තියෙනවා. ඒ ලියමනේ දුෂ්කර පලාතක ගුරුපත්වීමක් ඒත් අම්ම දාලා මං කොහොමද යන්නේ? අම්මා එක්කෙන්ටත් බැරි වෙයි. අම්මා පච්චිව දාලා යන්න කැමති වෙන එකකුත් නැහැ. ඕන් ආයෙත් අපි අර වැටිච්ච වලටම වැටෙනවා. මේ වලෙන් ගොඩ වෙලා පිටවෙන්න අපට කවදාවත් ලැබෙන්නේ නැහැ බිසෝ. ඉතින් අපි මොකද කරන්නේ? ඔයාම කියන්න බලන්න. මොකක්ද ඔයාගේ විසඳම කියලා? මොකක්ද ඔයා ගන්න තීරණේ? ඒ ගැන හිතන්න මට තව කල් ඕනේ. සේරටම කලින් මං දුම්බරට ගිහින් එන්න ඕනේ. තනියම? නැතුව වෙන කවුරුත් මායක යන්න නැහැනේ. මං ආවෙත් තනියෙන් පිට වෙලා යන්නෙත් තනියෙන්. ඇනුම්පද කියන්න ඕනේ නෑ මට රිද්දන්ට. ඉතින් ඒ ගියාම ඔයා කවද්දා පොවෙන්නේ? මං යන්නේ අරමුණු කිහිපයක් ඔළුවේ තියාගෙනයි බිසෝ. එයින් අංක 1 හොඳ රස්සාවක් හොයාගන්න එක. අන්න හරි. අනිත් කාරණාව ඉන්ට හොඳ ගියක් ඕනේ. ඒ මොනවා කරන්නටත් අතේ මුදල් නැහැ. මන් දෙන්නම්. මගේ තැන්පත් පොතේ තියෙන සල්ලි ටික. ඒත් මගේ අම්මයි අප්පච්චි මට ඉඩ දෙයිද එහෙ ගිහින් ඔයා එකින්ට <laughs> ඔන්න ආයෙත් ලිස්සල වැටෙන්ට යනවා මේ වලටම ඕකට තමයි කියන්නේ වටේ ගිහින් ගෙට එනවා කියලා ඔයා කියන්නේ මට අම්මයි අප්පච්චි දෙන්න අමතක කරලා දාන්නට කියලාද අපොයි නැහැ අමතක කරන්න එපා කවදාවත්ම ඒ දෙන්නට නොසලකා ඉන්නත් එපා මං අහන්නේ බැරිද ඔයාගේ අප්පච්චිගේ කටින් කියව ගන්නට එක වචනයක්. අම්මගේ කටින් නෙවෙයි. අම්ම නම් මට ටිකක් කරුණාවයි බිසෝ. මොකක්ද ඒ වචනේ? අප්පච්චිගෙන් කියව ගන්න ඕනේ. බිසෝ අප්පච්චිගේ දෙපා ළඟ දන ගහලා වැඳගෙන අඬලා වැළපිලා මෙන්න මෙහෙම කියන්න. අප්පච්චිට බුදු බවත් වේ. කරුණා කරලා මටයි නාමෙල්ටයි කසාද බැඳගන්න අවසර දෙන්න අපච්චි. එච්චරයි. ඒක ආනකොටම වාලේ පරණ උළු කැට උට්ට විසිවෙන්න කෑමොර ගහලා මාව බලු කික්කියක් වගේ පාගලා කකුලෙන්ම විසිකරයි කාලා ගොඩට. මන් දන්නෝනේ අපච්චිගේ පුහුම ආන්නේ යල් පැනපු මහන් තත්තේ හැටි. එහෙමනම් අපිට තියෙන්නේ ඔයාගේ අපච්චිගේ අනුමැතිය ගන්නෙ නැතුව කසාද බැඳලා පිටවල යන එකයි. මේ කඹ ඇදිල්ල එයින් හමාර වෙන ඔන්න. එයින් හමාරයි? නෑ. ඔයා දන්නවනේ අප්පච්චිගේ හැටි. අප්පච්චිට heart attack එකක් ඇදිච්ච එක ගැන ඔයා දන්නවනේ. හෘද රෝග විශේෂඥ අපට උපදෙස් දුන්නා කවදාවත් හිත නරක වෙන දේවල් ගැන කතා කරන්නවත් එපයි කියලා. ආහා. ඒ කියන්නේ මේ අපි දෙන්නගේ සම්බන්ධේ එතරම් භයානක සම්බන්ධයක්ද නෑනේ අපේ සම්බන්ධය නෙවේ භයානක අපච්චිගේ බලාපොරොත්තු සුන්ගෙන එක උන්දගේ පපුුවට එක හොඳ නැහැ කියලා ඩොක්ට කිව්වේ මගේ බිසූගේ ආදරයයි ආලවන්තකමයි කොච්චර දියුණු වුණත් පරණ වුණත් ඒ සම්බන්ධ ගැන වගේ අපපච්චි අබමල් රේනුවක තරංවත් තකන්නේ නෑ කියන එකනේ ඒකන කියන්නේ? මගේ අප්පච්චි අර හනමිටිය කරේ තියාගෙන ගිය ගමයා වගේ කෙනෙක්. මේ ලෝකෙ කොච්චර වෙනස් වුණත් නවීන වුණත් සිරිත් විරිත් අලුත් වුණත් අප්පච්චි වෙනස් වෙන්නේ නැහැ. හ්ම්. බිසෝ මට හිතෙන්නේ අපි දෙන්න සංකීර්ණ ඉමක් කොනක් නොපෙනෙන්නේ ආකුල ව්‍යාකුල ප්‍රහිලිකාවකට මැදි වෙච්ච දෙන්නෙක් කියලායි බිසු. ඔයා ඔය ගැඹුරු ශාස්ත්‍රීය උපකරණ ගෙනෙන්නේ මාව අතෑලා යන්න නේද? අනේ නෑ කොහෙත්ම නෑ කිල්ලේ. නමුත් අපි කවදද කොහොමද මේ අවුල් ජාලයෙන් ගොඩ එන්නේ? මං බිසෝව අතහැරලා යනවා නම් යන්න තිබුණේ අවුරුදු ගානකට කලින්. එදා මගේ හිසට වැදුණු දොර පොළු පහර කාගෙන බිම වැටුන්දා මතකද? ආවිසු. ආ. අනේ අනේ මට සමාවෙන්න. ඒ අතීතේ මම අමතක කරන්න කොච්චර වෑයම් කෙරුවත් ස්නායු අස්සේ හැංගිලා තියෙන වේදනාව මගේ මනසට ගෙනවා බිසෝ. අනේ බිසෝ. බිසෝ. අනේ තිපා බිසෝ. අපි ඉවසගෙන ඉන්නේ. කවදහරි අපේ පරමාත්ත ඉස්තවේ කියලා කොහොම හරි ඉවසමු. බිසෝ තරහ නෑ නේද දෙයක් කිව්වට? හ්ම්? නෑ. හරි. එහෙනම් මට ආදරේ කියන්නේ? හ්ම්? ආමෙල්. මට ආදරේ. අන්න අන්න කවුද ඇවිල්ලා? ආ? හ්ම්. පිරිමි ඔලුගෙඩි දෙකක් පේනවා මට ගේට්ටුවෙන් එහා බිසුවර. අප්පච්චි මුදිය මාමයි. මොනවා? යන්න යන්න ඇතුළට. මං මං යන්න මං යන්න. යහ වහන්න මේ දොර. ආ. කවුද ගෙදර? හ්ම්. කවුද ගෙදර? වෙද මාමා ඉන්නවද? මේ මමයි කතා කරන්නේ. මේ ගේට්ටුව අරිනවා විගහට. වෙද මාමා නැත්තම් ඔය ඉන්න කවුරු හරි මේ ගේට්ටුව අරිනවද නැද්ද? ආ. හැමදාම හොමයි. මං හිතන්නේ නාමෙල් ඇති හැංගිලා පිසෝව ලංකරගෙන. බේ නගරංකාරයෝ අඩු කැඩෙන්ට පහර ගැහ්වනං නැගිට ගන්ට බැරුව ඉඳගෙන වූ කොහොමද මනමාලකං වෙදරාල තමයි මිනිිය නවත්තගෙන පොරොතිකාර කරන්නේ යන්ට නොති. නරකද මේ කේට්ටුව කඩාගෙන ඇතුළට යන්ට. ඉන්ට මං මේ යකඩ කනු ගලවලා හායහයි පයි පායි පම් එපා ඒක නීති විරෝධී. අහුවුණොත් උඹයි මයි දෙන්නම සිපිරිගෙට යවයි. මට ඕන කරන්නේ බිසෝගේ අසනීපේ හොඳ නං ගෙදර එක ගිහින් ඊට පස්සේ අර දිගා මඩුල්ලේ ඉලන්ධාරයා ගෙනල් ඔය ඔය ඔය ආයෙත් ඒ කතාව කියනවලේ බිසූට දිගා මඩුල්ලු ඉලන්ධාරියක ඕන නෑ මස්සිනා. ඒත් මං කියාපු කටවචන වෙනස් කරන්නේ කොහොමද මම දුව දෙනවයි කියලා පොරොන්දු වුණා නං නරියෙකුට වුණත් මගේ දුව ගෙනියන්ට දෙන එකයි අපේ චාලිද්දරේ මුදියෝ. ඒ චාලිද්දරේ ගැන අපි පස්සේ කතා කරමු. දැන් යන් ගෙදර යන්ට. හ්ම්. නගින්ට කාරකට. මේ මේ දැන් එන්ට. එන්ට ඔය ඇඳ යටින් එළියට. ගියාද යන්ට පිසු. ගියා කියා. ඌය මක්කුළු දැල් කොන්්ඩි පුරාම මං මේ කල්පනා කරන්නේ අපච්චේ මුදියමාමයි දෙන්න ආයෙත් එකතු වනේ හොඳකට නන් නෙවෙයි. එක මහා නරක එකතුවක්. ඇයි ඔය මේ ඔළුව හොල්ලන්නේ? මම මේ කල්පනා කරන්නේ අපට කල දවසක් යයිද බිසෝ? මේම හැඟිමුත්තන් සෙල්ලම් කරන්නට මං කැමති නෑ බිසෝ. බිසෝට අප්පච්චි දෝනේ නැත්නම් මාව දෝනේ. කල්පනා කරලා උත්තරයක් දෙන්න. නැත්නම් මං මින් පස්සේ මෙමුවන් පැලැස්සෙන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ. අනාපවහව යන්න යන්න ඇදයට යන්න. අද රංගපෑවෝ විජේරත්න වරකාගොඩ රෝහණ සිරිවර්තන රත්නාලාල්නී ජයකොඩි විජේසිරි බෝපගේ සමඟ කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ඩලාල්. කලාශූරී මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාතනයක්.